නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි নমස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා කිසා සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි ඓතිහාසික කලුතර බෝධි රාජයන් වහන්සේ ළඟ අද මේ සදහම් වැඩසටහන පැවැත්වෙන්නේ කලුතර බෝධි බාරකාර මණ්ඩලයේ සම්පූර්ණ සහයෝගය සංවිධානය උදව්ව මත අද දවසේ අපි මේ ශ්‍රවණය කරන ධර්මයේ අපටද දෙව් මිනිස් ලෝකයාටද හිතසුව පිණිස හේතු වේවා කියලා අදහස ඇති කරගන්න. පින්වත්නි අපිට මේ මිනිස් ලෝකේ ඉපදුනාට පස්සේ මිනිස්යන් අතර ජීවත් වෙන අප තුල විශේෂ දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ නිසා ඉගෙන ගත්තා. මිනිස්යන් වෙච්ච අප තුල තියෙන විශේෂ දේ තමයි අපේ ප්‍රඥාව. අපිට ඇහෙන් රූප බැලුවා කියලා ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ. කණෙන් ශබ්ද ඇහුවා කියලා ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැ. නාසයෙන් ආග්‍රහණය කළා කියලා, දිවෙන් රස කියලා, කයෙන් පහස ලැබුණා කියලා, සිතෙන් හිත හිතා හිටියා කියලා කිසි දවසක අපේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. අපි ඉපදෙනකොටම අපි අපිට ලැබුණා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවා අපිට ලැබුණට පස්සේ අපි කිරිල්ලගෙන අඩාගෙන ඉපදුනා. ඒ ඉපදිච්ච ආකාරයෙන්ම අපි මැරෙන්න ඕනේද? නෑනේ. අපි ඉපදුනේ යම් ස්වභාවයකින්ද ඒ විදිහටම නම් අපි මේ යාමේ අදහස බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් අපට ප්‍රයෝජනයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ ඉපදිච්ච ආකාරයෙන්ම මැරෙන්න ලැස්ති වෙච්ච මිනිසුන්ට නෙවෙයි. මේ ලෝකයේ බුද්ධිමත් නැති මිනිස්සු ඉපදිච්ච විදියටම මැරිලා යනවා. ඒ මිනිස්සු මැරිලා යන්නේ සමහර විට ආයේ මනුෂ්‍යාත්මයකටත් යන්න බැරි විදියට. සමහර විට යා මැරිලා ගියන් කෙලින්ම නිරේ උපදින්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා මැරිලා ගිහිල්ලා කෙලින්ම ප්‍රේතෙක් වෙලා උපදින්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා මැරිලා ගිහිල්ලා තිරිසන් අපාය උපදින්නත් පුළුවන්. මේ නිසා මිනිස්සෙකුට ඉපදිච්ච විදියටම එයාගේ ජීවිතේ අවසන් වුණා කියලා ඒකේ එයාගේ ජීවිතයට කිසිම ආරක්ෂාවක් නැහැ. අපි ඉපදිච්ච විදිය ආරක්ෂා සහිත නම් මේ වෙනකට අපිට මේ අකුසල් රැස් වෙන විදියක් නැහැ. අපි ඉපදිච්ච විදිය ආරක්ෂා සහිත නම් අපේ ජීවිතයට අකුසල් කිසිසේත්ම එකතු වෙන්න විදියක් නැහැ. නමුත් අපිට පේනවා මිනිස්සු කයින් අකුසල් කරනවා. වචනෙන් අකුසල් කරනවා. කයින් වචනෙන් අකුසල් කරන්න බෑ හිතෙන් අකුසල් වෙන්නේ නැතුව. එහෙනම් අපිට පේනවා හිතෙනුත් අකුසල් කරනවා. අසකනනාසේ දිවකය මනස කියන මේ හය අරගෙන අඩාගෙන ඉපදිච්ච අපිට අපේ ජීවිතේ උස මහත් වෙද්දී අපි සමාජය තුල යමක් කරන්න පුළුවන් මිනිස්යන් බවට පත් වෙද්දි තමයි අපි මේ ලෝකයේ ගැන දැනගෙන අපි ගොඩනගා ගන්නෙ. හැබැයි පින්වත්නි අපිට මේ ජීවිතය ගැන අවබෝධ කරගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා අපි කවුරුත් දැන සිටියේ නැහැ. අපි කවුරුත් දැන සිටියේ නෑ බුදු කෙනෙකුගේ ධර්මයක් අපිට අවබෝධ කරගන්න පුළුවන් වග. ඒක හරියට මේ වගේ එකක්. අපිට හම්බ වෙනවා යම්කිසි වටිනා දෙයක්. අපිට කවුරු හරි කෙනෙක් අපිට තෑග්ගක් දෙනවා කියලා එක්ක අපිට પરම්පරාවෙන් ඇවිල්ලා තියෙනවා මුතුමැණික් ආදී දේවල් ඔක්කොම සංගවපු පෙට්ටියක් අපි මේ පෙට්ටිය අරින්න බෑ කියලා වීසි කරනවා. එතකොට කවදාවත් එයාට ඒ නිධානයෙන් ප්‍රයෝජනයක් හම්බ වෙනවද? ඒ වගේ තමයි අපි බුද්ධ ධර්ම ආතෑර ආතෑර ආවේ. කොයි විදිහටද අපි ආතෑරියේ? අපිට මේවා අවබෝධ කරගන්න බෑ. අපට පින් මදි. ඒක හරියට අපිට પરම්පරාවෙන් ලැබිච්ච නිධානේ අපිට ওই පෙට්ටිය අරින්න බෑ. අපි ওই පෙට්ටිය අරින්න දන්නේ නැහැ. කියලා ඒ පෙට්ටිය වීසි කරනවා වගේ වැඩක් තමයි කළේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැමති නිදානේ අරින්නේ මොකෙන්ද? ප්‍රඥාව නැමති යතුරෙන්. මොකද ප්‍රඥාව නැමති යතුර තිබුණොත් තමයි අපිට මේ ධර්මයේ විවෘත වෙන්නේ. මොකද එහෙම කියන්න හේතුව සමහර විට ප්‍රඥාව අපි පාවිච්චි කළේ නැත්නම් ශ්‍රද්ධාව වේසින් අපේ හිත රැවටෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ලස්සනට ગાතා කියනකොට එහෙම නැත්නම් ලස්සනට කවි කියනකොට එහෙම නැත්නම් දහම් කාරණයක් අහනකොට අපේ හිත පිනා යනවා කියමු. ඒ සැනකින් අපි රැවටෙන්න පුළුවනි මේ තමයි අපේ ශ්‍රද්ධාව කියලා. ඒක සමහර විට හිතේම තියෙන මායාවක්. ශ්‍රද්ධාව නියම විදිහට ඇති වෙන්න ඒකට සම්බන්ධ වෙන්න ඕනේ විශේෂ දෙයක්. මොකක්ද ඒ? ප්‍රඥාව. ප්‍රඥාවෙන් හරියට කල්පනා කරන එක්කිනාට ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒකට කියනවා අවබෝධයකින් යුතුව ශ්‍රද්ධාව ඇති වුණා කියලා. එතකොට අවබෝධයකින් යුතු ශ්‍රද්ධාව ඇති වුණාද කියලා හොයන්න තියෙන්නේ බුද්ධ දේශනා තුලින්. එහෙම නැතුව අපිට ඒක හොයාගන්න ක්‍රමයක් නෑ. මොකද සමහර කෙනෙකුට හිතෙන්න පුළුවනි දැන් ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මයේ ඉගෙන ගන්නකොට ඔන්න දැන් ධර්මයට උවමනා කරන වචන ටික එයාට ඉගෙන ගන්න ලැබෙනවා. විඥානය, නාම රූප, ස්පර්ශ, වේදනා මේවා ඉගෙන ගන්න ලැබෙනවා. පටිච්චසමුප්පාද. එතකොට මෙයාට හිතෙන්න පුළුවන් හා දැන් මම ධර්මය දන්නවනේ. ඊට පස්සේ යාට ශ්‍රද්ධාව කියලා හිතනවා ඒ දැනීම. ඒ ධර්මය අහලා ඒ දැනගන්න ටික එයා කල්පනා කරනවා දැන් මට මේ ශ්‍රද්ධාව තියෙනවා කියලා. සමහර විට ඒක ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒක නිකම්ම නිකම් මතකයක් විතරයි. ඊට පස්සේ ආයෙක අනුන්ට කියන්න කල්පනා කරනවා. ඒක අනුන්ට කියන්න කල්පනා කරනකොට දන්නේම නෑ යාට ඇති වෙන මාන්නේ. ඊට පස්සේ සමහර විට යාට ධර්මය උගන්වපු කෙනා එයා කැමති වෙනවා ධර්මය උගන්වපු කෙනා නැත්තම් එයාටනේ තන එන්නේ. ශ්‍රද්ධාව ඇවිල්ලා නැහැ. එතකොට අපිට පේනවා ධර්මඥානයක් තිබුණත්, දහම් දැනුමක් තිබුණත්, ඊළඟට මතකයක් තිබුණත්, ඒව කටපාඩමින් කිව්වත් අවබෝධයකින් ශ්‍රද්ධාවට එනවා කියන එක අපි කරගන්න අපිට උවමනා වෙනවා ලুকু මොකක්ද? ලොකු පිනක්. අපිට උමනා වෙනවා විශාල පිනක්. පින විසින් තමයි අපිට පින්වත්නි මේව ලබා දෙන්නේ. අපිට පින විසින් ලබා දෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අපිට පුළුවන් තරම් පින් කරන්න කියලා. පිනෙන් තමයි අපිට උමනා මේ ධර්මය කල්පනා කරන්න වාසනාව ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පින නැති වුණොත් තමයි සමහර විට අපි මේ පුංචි පුංචි දේවල් වලට අහු වෙලා අපි මේ ධර්ම මාර්ගයේ එක්ක මේ ජීවිතේ ලැබිච්ච මේ පුංචි කාලෙට ජීවත් වෙන තියෙන ඊටාම සුළු කාලෙට අපට ලැබිච්ච වටිනා දේ අඳුන ගන්න බැරුව අපිට මැරෙන්න වෙන්නේ. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්නත් වාසනාවක් පිනක් තියෙන්න ඕන. ඒ ආපු ධර්මය මතක තියාගන්නත් පිනක් තියෙන්න ඕනේ. ඒ ආපු ආහපු ධර්මය නුවණින් මෙනෙහි කරන්නත් පිනක් තියෙන්න ඕනේ. ඒ නුවෙන් නුවණින් මෙනෙහි කළා තේරුණාද ඒ ධර්මයේ ඒ තේරුණු ධර්මයට අනුව ජීවත් වෙන්න පිනක් තියෙන්න ඕනේ එහෙනම් අපිට මේ පින රැස් කර ගැනීම තමයි මේ හැම එකකම අපි ඉදිරියට ගන්න ඕනේ. පින රැස් කර ගැනීම අපි ඉදිරියට ගත්තේ නැත්නම් අපි නිකන් මාන්නකින් නතර වෙනවා. දැන් අපි ගම්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. අපිට ඕනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න සුදුසු බවට අපිව පත් කරන්නේ කවුරු විසින්ද? පින විසින්. පින විසින් තමයි ඒකට අපිව සුදුසු බවට පත් කරන්නේ. එහෙමනම් අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස පිණිස අපිට උපකාරී වෙන්නේ අපි රැස් කරන්නා වූ පින මේ නිසා මේ පිනක තියෙන වටිනාකම සුළුපටු එකක් නෙවෙයි. ඉතින් මේ පින් රැස් කර ගැනීමේදී දැන් අපි විශේෂයෙන්ම තේරුම් අරගෙන තියෙන්න ඕනේ මේ පින කියන එක තමයි දෙවියන්ට සැප පිණිස පවතින්නේ. පින කියන එක තමයි මිනිස්සුන්ට සැප පිණිස පවතින්නේ. පින කියන එක තමයි පැවිද්දන්ට සැප පිණිස පවතින්නේ. එහෙමනම් දෙවිවරු කරන්න ඕනෙත් පින් රැස් කර ගැනීම. මිනිස් ලෝකේ ඉන්න අපි කරන්න ඕනෙත් පින් රැස් කර ගැනීම. පැවිද්දන් කරන්න ඕනෙත් පින් රැස් කර ගැනීම. එහෙම පින් රැස් කර ගැනීම ගැන අපි යම් කිසි තේරුම් ගැනීමකට ආවනම් එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන චුට්ටක් තේරුණා. මොකද හේතුව පින් රැස් කරගන්නත් ඕන කරන්නේ අවබෝධය. අපිට පටිච්ච සමුප්පාදේ තේරුණා නම් එයා කරන්නේ පවුදුරු කරන්න මහසි ගන්න ඕනේ පින් රැස් කරගන්න මහන්සි ගන්න ඕනේ. ඇයි ඒ? පටිච්චසමුප්පාද තේරුණා නම් ඇයි එහෙම කරන්න ඕනේ? එයා දන්නවා ඉපදීම තියෙන්නේ භවය නිසා. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා. එහෙනම් එයා මොකද කරන්න ඕනේ? විපාක පිණිස කර්ම සකස් වීම නිසා නම් අපි උපදින්නේ එයා කැමති නෑ නරක තැනක උපදින්න. එයා කැමති වෙන්න ඕනේ තමන්ගේ යහපත සැප කැමති එක්කිනා කැමති වෙන්න ඕනේ යම්කිසි දුක් විඳින්නේ නැති සුවපත් වූ තැනක උපදින්නයි. ඒ වගේ මෙයා කැමති වෙන්න ඕනේ උපන්න තැන එයාට ප්‍රඥාව මෙහෙවන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. එයාගේ ප්‍රඥාව පාවිච්චි කරන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. සැපසේ ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. ඉතින් මේ දෙක කරන්න බෑ පවට. මේ දෙක කරන්න පුළුවන් පිනටයි. අන්න එහෙනම් එයා කල්පනා කරන්නේ හැම තිස්සෙම ඉස්සරහට ගන්න මොකක්ද? පින. මේ සමාජ සම්මුතියේ තියෙන දේවල් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පින රැස් කරගන්න අපි අපේ ජීවිතයේ ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. ප්‍රඥාව පාවිච්චි කරන්නේ නැතුව අපිට පින් රැස් කරගන්න බෑ. දැන් අපි නිකන් සාදු කියනවා කියමු. සාදු කියනවා කියන එක නිකන් කිව්වා කියලා පිනක් රැස් වෙන්නේ නැහැ. ඇයි නරක වෙඩිට සාදු කියනවනේ සමහරු. හොඳ වැඩි සාදු සාදු කියන. එහෙම කියන්නේ නැද්ද? ඉතින් ඒ නිසා මේ සාදු කිව්වා කියලා ඒ ඒකටත් පිනක් රැස් වෙන්නේ නැහැ. එහෙමනම් පිනක් රැස් වෙන්න නම් ඒ සාදු කියන එකත් අවබෝධින් කරන්න ඕනේ. සිහියෙන් කරන්න ඕනේ. මම මේ මොකේටද සාදුකාර දෙන්නේ කියලා Taman දැනුවත්ව කරන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම අපි සාදු කියන එකත් ඔහි කියාගෙන ගියොත් අපි ඒක හොඳටත් කියනවා නරකටත් කියනවා. ඉතින් මේ නිසා පින්වත්නි, මේ සාධුකාරයට ප්‍රඥාව ඕනේ නම් එහෙන සාමාන්‍ය ජීවිතයේ අපිට මේ යහපත කරා යන්න, පින කරා යන්න අපිට මේ අපේ ප්‍රඥාව මොනතරම් උපකාරී වෙනවාද? ප්‍රඥාව නැත්තම් අපිට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා අපිට ඔබ අහලා තියෙනවනේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ බුද්ධිමත් එක්කෙනාට නේ. එතකොට බුද්ධිමත් එක්කෙනා කියලා කියන්නේ ප්‍රඥාව තියෙන එක්කෙනානේ. එතකොට ප්‍රඥාව තියෙන එක්කෙනා කරන්නේ මේකයි. කියන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. දැන් ප්‍රඥාව තියෙන එක්කෙනා කරන්නේ අහන එකනේ. කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. අහන්න සීබුද්ධියෙන් අසන්න නම් අහන්නාට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රඥාව. නැත්තම් කියන්නෝ එක එක විදිහට කියාගෙන යයි. නේද? කියන්නන්ට ඕන තරම් එක එක විදිහට කියාගෙන යන්න පුළුවන්. අසන්නෝ හැටියට කියන කියන දේ අහන්න නෙමෙයි අපිට උගන්ලා තියෙන්නේ. කොහොමද උගන්ලා තියෙන්නේ? කියන්න කෙසේ කීවත්. කියන්න ඕන විදිහට කියාගෙන ගියාපු ආවේ අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඒක ඔබට මෙතනට විතරක් නෙමෙයි සෑම තැනටම උමනයි. සෑම තැනටම උමනයි. කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඒ නිසා පින්වත්නි දැන් අද අපි ඉගෙන ගන්නේ සම්මා දිට්ඨිය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දහම් කරුණු කීපයක්. ඊට කලින් මම කැමති කරුණු කීපයක් කියා දෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරල භාෂාවෙන් නිගන ගැනීම වැදගත්කම. බුදු කෙනෙක් ධර්මයේ පහල කරලා තියෙන්නේ අමාරු වචන උගන්වන්නද? නෑ. බුදු කෙනෙක් පහල වෙලා ධර්ම දේශනා කරන්නේ මාගේ ධර්මයේ ගැඹුරුයි ඒ නිසා ගැඹුරුත් නොතේරෙන භාෂාවෙන් කියන්න ඕනේ කියලාද? නෑ. බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ කියා දෙන්නේ අනේ මේ එක තැනක තියෙනවා දේශනා කළා. දැන් බලන්න මේ උපමාව. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ගොවියෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී වෙනස්කම් මට දකින්න ලැබිලා තියෙනවා. සමහර කෙනෙකුට බොහොම උනන්දුවෙන් ධර්මයේ කියනවා. සමහර කෙනෙකුට එහෙම උනන්දුවකින් ධර්මයේ කියන්නේ නැහැ. ස්වාමීනි මොකද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ගොවිය බ්‍රාහ්මණය ගොවියෙකුට තියෙනවා හොඳ ඉඩමක්. මේ ඉඩමේ එක පැත්තක් තියෙනවා හරි සාරවත් මැට්ට තියෙන වතුර තියෙන සාරවත් පස තියෙන බිම් කොටසක්. තව කොටසක් තියෙනවා එච්චර සාරවත් නෑ. තව කොටසක් තියෙනවා කර්මැට්ට. තව කොටසක් තියෙනවා නිකම්ම නිකන් નિසරු ඉඩම. අස්වැන්න ගන්න කැමති ගෝවියා ඉස්සල්ලම තෝරගන්නේ ඉඩමේ කොයි කොට හද කියලා ඇහුවා. අස්වැන්න කැමති ගොවියා ඉස්සලම තෝරගන්නේ සාරවත් කොටස. දැන් සාරවත් කොටසේ වගා කළාට පස්සේ තවත් තියෙනවා. වී තව තියෙනවා. ඊට පස්සේ ගොවියා තෝරගන්නවා ඊළඟ කොටස. ඒකේ වගා කරනවා. ඊට පස්සේ හම්බ වෙනවා નિසරු කරමැටි තියෙන ඉඩම. ගොවියා ඕකෙත් අර ඉතුරු ටිකක් ඉහලා දානවා. ඕකෙ පැලවුණොත් ඔය හරකුන්වත් කන්නේ නැත. බුදුරජාණන් වහන්සේ උදාලා ඒ වගේ තමයි මාගේ ශ්‍රාවකයන් අතර භික්ෂුන් වහන්සේලා තමයි එක අංක 1 ඒ කියන්නේ ගිහි ජීවිතය අත්හැරලා මේ ශාසනය පැවිදි වෙන්නේ මේ බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා. ආන්නේ නිසා මම පළවෙනි ප්‍රධානත්වය දෙනවා කිව්වා භික්ෂුන් වහන්සේලාට ධර්මය කියන්න. මොකද හේතුව මේ භික්ෂුන් වහන්සේලා ඉන්නේ මා උදෙසා. මා වෙනුවෙන් ඒ ඉන්නේ. තව කොටසක් ඉන්නවා කිව්වා මාගේ ගිහි උපාසක උපාසිකා. ඒ පිරිසත් තෙරුවන් සරණ ගිහින් තියෙන්නේ මා වෙනුවෙන්. ඒ නිසා ඊළඟ කුඹුර වගේ තමයි මට ඒ පිරිස. ඒ පිරිසට ධර්මය කියනවා. හැබැයි මම ඊට පස්සේ අන්‍යාගමිකිනුත් මේ බණ අහන්න කැමති. ඒගොල්ලන්ටත් දා හැබැයි ඒක කරමැට්ටි පස වගේ කිව්වා. කරමැට්ට තියෙන ඒගොල්ලන්ට මම කියනවා ඒ කියන්නේ මෙහෙමයි කිව්වා. මේ එක වචනයක් හරි අර්ථ තේරුණොත් කොච්චර යහපතක් වේවිද? එතකොට ඒකනම් බුදුරජාණන් වහන්සේගේ අදහස. මේ ධර්මයේ වචනයක් හරි අර්ථ තේරුණොත් කොච්චර යහපත උදා වේද කියලා නම් අදහස තේරෙන්නේ නැති වචන වලින් කිව්වොත් තේරෙන්නේ නැති සරල ධර්මයේ ධර්මයේ සරල භාෂාවෙන් කියීම තුළ ධර්මයට අගෞරව වෙනවා කියලා කවුරු හරි කිව්වොත් එයා කියන්නේ ධර්මයට ද්වේෂයෙන්මයි ධර්මයට තියෙන ද්වේෂයකින්මයි. ධර්මයට තියෙන ආදරයකින් නෙමෙයි. ධර්මයට ආදරේ නම් ඒක නොතේරෙන වචන වලින් කීම නෙමෙයි කරන්න ඕනේ. ඒකේ අර්ථය තේරෙන වචන වලින් කීමයි. තේරෙන වචන වලින් කීම තුල තමයි එයා මේ ධර්මය අඳුනගන්නේ. ඊළඟට තව තවත් මෙහෙම කියනවා කියමු දැන් ඔන්න අපි බුද්ධ දේශනා කියනවා. අපි මම කියන්නේ අහන් කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. එතකොට අපි ආවන රතන සූත්‍රය, කාරණීයමෙත්ත සූත්‍රය, පරාභව සූත්‍රය, මංගල සූත්‍රය, ධම්මචක්ක සූත්‍ර ආදී දේශනා කියවනවා. ඉතින් මේ බුද්ධ දේශනා සජ්ජායනා කරන කෙනා මේකේ තේරුම දැනගත්තු. එයාට ඒක මේ ජීවිත ජීවිතයට යහපත පිණිස පවතින්නේ නැද්ද? එයා තේරුම දැනගෙන කිව්වොත් යහපත පිණිස පවතිනවා. එතකොට අපි ඒකට දැන් ඔන්න සිංහලෙන් කියනවා. ඒ වගේම අපි නෑ පාලියෙන් කියනවා සිංහලෙනුත් කියනවා. මේ වගේ අපි ගත්තොත් බුද් ස්වාක්කාතෝ පාඨය. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සාන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියලා අපි කුඩා කාලේ ඉඳලා කීකේ ඉන්නවා. මෙයා මේකේ අර්ථي දන්නේ නැත්නම් සිංහලෙන් එයාට ඒ කීමෙන් නියම ප්‍රයෝජනෙ ලැබෙවිද? නැහැ. එහෙනම් එයා දැනගන්න ඕන ස්වාක්කාතෝ කියලා කියන්නේ මනාකොට දේශනා කරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය. සම්දිට්ඨිකෝ කියන්නේ ඔව් සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේ ජීවිතයට කියන නමක්. මේ ජීවිතයේදී අවබෝධ කර හැක්කේය. සම්දිට්ඨිකෝ අකාලිකෝ ඔව් කල් නොයවා විපාක දෙන්නේ නම් ඕනම කාලෙක ඕනම කාලෙක මේ ධර්මයේ ප්‍රතිඵල ලැබිය හැක්කේය. එහි පස්සිකෝ. අවිත් බලන්නේයි කිව හැක්කේය. ඕපනයිකෝ. තමා තුළට පමනුවාගත යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. තම තම නැනපමණින් ප්‍රඥාවන්තය දැනගත යුත්තේය. එතකොට මේ බුද්ධ දේශනාවල තියෙන ඔය ಗುಣ ලෝකේ වෙන කිසි දෙයක නැහැ. එතකොට දැන් බලන්න මම ස්වාකාතෝ භගවතා ධම්මෝ කියලා පාලියෙන් කියපේකද ඔබට තේරුනේ සිංහලෙන් කියපේකද? සිංහලෙන් ධර්මයේ කීම තුල මේ ධර්මයේ ආනුභාවයක් නැහැ. අනුසස් නැහැ. එතකොට මේ මොකද හේතුව මේවා ඝන පිහිටවල තියෙන්නේ කියලා කවුරුහරි කිව්වොත් ඒ කෙනා බුදුරජාණන් වහන්සේට හිතාමතා චේතනාත්මකව නිඳා කරන කෙනෙක්. ඒ මොකද නිඳාව? බුදු කෙනෙක් සාරාංශක කල්පලක්ෂයක් තිස්සේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කළා සම්බුද්ධත්වයට පත් වෙලා ඝන පිහිටවන්න ලෑස්ති උනේ නැහැ. ඝන ශාස්ත්‍රයේ ඝන කියලා තියෙන ඒ ඝන කියලා කියන්නේ මේ අකුරු තුනේ වචනයට කියනවා ඝන කියලා. එතකොට මේ අකුරු තුනේ වචන තියෙනවා එක එක ආකාරයට ගලපලා යගන, නගන, සගන ආදි වශයෙන් තියෙනවා ඝන. මේ ඝන ශාස්ත්‍රය පාවිච්චි කරන්නේ සෙත් කවි වලටයි වාස් කවි වලටයි. ඒ බඳු ආකාරයේ පාවිච්චි කරන ඝන කියන ශාස්ත්‍රය බුද්ධ වචනයට ගලපලා කවුරුරි කිව්වොත් බුදුරජාණන් වහන්සේ ඝන පිටුවලයි මේ පිරිත් දේශනා කරලා තියෙන්නේ කියලා එයා තමයි බුදුරජාණන් වහන්සේට ගරහන කෙනා. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඝණයක්ද සත්‍යයක්ද? සත්‍යයක්. අපි මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ සත්‍ය කියලා කියන්නේ මේකට. එහෙමනම් සත්‍ය කියන එක කොයි භාෂාවකින් කොයි වචනයකින් කිව්වත් ඒක අසත්‍ය වෙන්නේ නැහැ. දැන් අපි කියනවා බුදුරජාණන් වහන්සේ මනාකොට ධර්මයේ දේශනා කළසේක ඒ කිව්වේ මොන ගුණේද? ස්වාකාත. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ ජීවිතය අවබෝධ කළ හැක්කේය. pāli වචනේ සම්දිට්ඨිකෝ. එතකොට දෙකේම අර්ථිකයිනේ. දෙකෙන්ම කියවෙන ගුණේ සත්‍යය නෙමෙයිද? සත්‍යය. ගණනන් එහෙම නෙමෙයි. ගණනන් ගණෙන් ගණයට වෙනස් වෙනවා. බුදු කෙනෙක් පහළ වුණේ ඝන පිහිටවල බණ කියන්නයි කියලා කවුරු හරි කියනවා නම් ඒ කෙනා බුදුබණ දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වඳුනන්නේත් නැහැ. ඒකයි මම කිව්වේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. මොකද අපි සිංහලෙන් මේ පිරිත් ධර්මයේ දේශනා කරනකොට මිනිස්සුන්ට පුදුම විදිහට ශ්‍රද්ධාව ඇති වුණා. අර්ථ තේරෙන්න පටන් ගත්තා. අවබෝධ වෙන්න පටන් ගත්තා කරුණු. එතකොට එතකොට තමයි මේ ගෝසාව ආවේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ දුන්නේ උත්තරය මොකද්ද දැන් මේ මේ එකක් සිංහලෙන් මේ සූත්‍ර දේශනාවල් කියුවා කිව්වාම ඒකට පහර ගහන්න පහර වැදුනේ කාටද? පහර දෙන්න ගියේ කාටද? පහර වැදුනේ කාටද? පහර දෙන්න ගියේ මේ සිංහල පරිවර්තන වලට පහර වැදුනේ ශාස්ත්‍රුන් වහන්සේට. මොකද මේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ ඝන පිහිටුවන කෙනෙක්. මන්තරකාරී. එතකොට ඒක ඒක උන්වහන්සේට කරපු අපහාසයක් නෙමෙයිද? උන්වහන්සේට ඒක ගැරහීමක්. එතකොට මොකද්ද කරන්න කාටද ගරන්න ඇදී කාටද වැදුනේ? ඉතින් මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන්නේ ඝන පිහිටවල නෙමෙයි සත්‍ය පිහිටවල. ඒවැය තියෙන්නේ මොකද්ද? සත්‍යය. ගන්න නෑ. ගන්න කතාවල් නෑ. සත්‍යය තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඝන තියෙනවනම් නගණය. නගණේ නරක එකක් කියලා සංස්කෘත සාහිත්‍ය උගන්වන්නේ. බුදු බුදුරජාණන්සේ පාවිච්චි කරන නයන්නේ. නමෝ තස්ස. ඒකට විරුද්ධවයි බමුණෝ ඒක හැදුවේ. අක්ෂර ශාස්ත්‍රය කියන එක මේ බුදුරජාණන්සේගේ ධර්මයට සම්බන්ධ නැහැ. ඒක සම්බන්ධ මේ ලෝක ලෝකයේ ස්වභාවයට. එක එක ඝන පිහිට වුණකට ඒ ඝන වලට මන්ත්‍ර වලට භූත බලවේග බැඳෙනවා. ආන්න ඒකට සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනකොට ඒකේ අපි බලාපොරොත්තු වෙන භූතවලයේ බලවේග බන්ධනය කරගෙන ඉන්න නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන මොකද්ද? සත්‍යය අවබෝධ කිරීම. එතකොට භූත බලවේග බන්ධනය කරගන්න එකට ප්‍රඥාව ඕනේ නැහැ. සිත් කවි වාස් කවි කියෝගන්න ප්‍රඥාව ඕනේද? ප්‍රඥාව ඕනේ නැහැ. මේ බුදු කෙනෙකුගේ ධර්මයේ සත්‍ය අවබෝධ කිරීමට ප්‍රඥාව ඕනේ. එතකොට ප්‍රඥාව වමනා කරන ප්‍රඥාව ඇති කරගන්න ධර්මය අපි ඉගෙන ගන්න ඕනි. ප්‍රඥාව ඇති කරන ධර්මය අපි ඉගෙන ගන්න ඕනි. අපි පුරුදු පුහුණු කරන්න ඕනි. ඒ ධර්මයේ සාකච්ඡා කරන්න ඕනි. ඒ ධර්මයේ කෙරෙහි අපේ සිත පහදවා ගන්න ඕනි. මොකද හේතුව අපිට මෙතෙක් කල මේ සංසාරේ යන්න සිද්ධ වුණේ ප්‍රඥාව දියුණු කරගන්න බැරි වෙච්ච නිසා ප්‍රඥාව ඉබේ දියුණු වෙන්නේ ප්‍රඥාව දියුණු වෙන්න නම් ඒක මේ වගේ එකක් නෙළුම ඉබේ පිපෙන්නේ නෙළුම පිපෙන්න නම් සූර්යයා උදා වෙන්න ඕනේ නැත්තම් මේ ලෝකේ කොයිතරම් පොකුණු වල නෙළුම් තිබුණත් වතුරෙන් උඩට ඇවිල්ලා ඒ නෙළුම පිපෙන්නේ නැහැ සූර්යයා උදා වෙන්නේ නැතුව සූර්යෝදය වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අර පිපෙන්න තියෙන නෙළුම වගේ තමයි අපි. එතකොට අපිට කවදාවත් අපේ ප්‍රඥාව පුබුදවා ගන්න දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැත්නම් මම ඔබට තවත් තේරුම් ගන්න සරල එකක් කියන්නම්. දැන් ඔබ දන්නවා මේ මිනිස්යන් ඉන්නවා. දෙවියන් ඉන්නවා. දෙවියන් ඉන්නවනේ ලෝකේ. එතකොට මේ දෙවි කෙනෙක් කියලා උපදින්න කෙනෙකුට බලපාන්නේ මොකද්ද? පින. පිනක් තිබුණොත් ඒ පින් මහිමෙන් තමයි දෙවි කෙනෙක් වෙන්නේ. දැන් අපි මිනිස්සු. මිනිස්සු වෙලා අපි උපදින්න අපිට බලපෑ මොකද්ද? පින. එහෙනම් ඒකට හේතුුනේ පින. දැන් දෙවියන් වෙලා උපදින්න හේතුුනේ පින. මිනිස්සුලා උපදින්න හේතුනේ පින කියලා ඔබ දන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා. එහෙනම් බලන්න අපි දැන් ලබා තියෙන දේ කොහොමද ලැබුණ කියලා දැනගන්නත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි අපිට උපකාරී වුණේ. බුදුරජාණන් වහන්සේක දේශනා නොකරන්න අපි දන්නේ. එහෙනම් බලන්න දැන් මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිසුන් අතර කීයෙන් කී දෙනාද දන්නේ මිනිස්යන් වෙලා උපදින්න පින උපකාර වුණා කියලා. බොහොම සුළු පිරිසයි නේ. එතකොට මනුස්ස ජීවිතයේ සැප ලබන්න පින උපකාරී වෙනවා කියලා දන්නේ කීයෙන් කී දෙනාද? ඊළඟට දෙවියන්ට මිනිසුන්ට සැපේ පිණිස පවතින්නේ පින බව කීයෙන් කී දෙනාද දන්නේ? ඉතින් එහෙනම් බලන්න පින ගැන අපි දන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපි ඒක ඉගෙන ගත්තේ. අපි කිමු පින්. පින් කරන්නේ කොහොමද කියලා දැනගන්න බෑනේ අපිට. බුදුරජාණන් වහන්සේ ඒක කියා නොදෙන්න. සමහරට අපි පින් කියලා හිතන්න පුළුවන්. නිකන් සල්ලි වීදම් කිරිල්ල. සමහර විට මිනිසුන් සතුටු කිරීම. සමහර මිනිස්සු අඬනවා කියමු. අපි හිතනවා මිනිස්සුන්ගේ කිති කැවුවොත් පිනක්. හිනස්සන්න පුළුවන් නේ. එතන අපි අඬන මිනිස්සු කියලා කිති කවනවා. හිනස්සන. ආ පිනක් රැස් කළා. එතකොට පින කියන දෙක දන්නේ නැති එක්කිනාට ඒවට පවා රැවටෙන්න පුළුවන් මේ පින් කියලා. ඉතින් ඒ නිසා පින කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරි පුදුම විදියට. එතකොට පින කියන කාර්ය වශයෙන් ඉගෙන ගත්තොත් කෙනෙක් උන්වහන්සේ දේශනා කළා නිහ අපේ හිතෙන් රැස් වෙන පිනක් ගැන ඒ පින තමයි මෛත්‍රිය. මෛත්‍රිය කරුණා මෛත්‍රිය අපි ඇති කරගන්නවා නම් ඒක තමයි අපේ හිතෙන් රැස් වෙන්නා වූ පින මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ දේශනා කිරීමට විශේෂයෙන්ම වුමනායි කිව්වා මෛත්‍රිය. ඒ හේතුව මෛත්‍රී කරුණාවක් හිතේ නැත්තම් සත්‍ය වූ ධර්මයක් කියන්න පෙළඹෙන්නේ නැහැ. සත්‍ය වූ ධර්මයක් කියන්න නම් මෛත්‍රී කරුණාව හිතේ තියෙන්න ඕනේ. ඔබ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේට තිබුණා කරුණාව. මොකක්ද ඒ කරුණාව? මහා කරුණාව. ඒ මහා කරුණාවේ ප්‍රතිඵලය මොකද්ද? ධර්මයේ දේශනා කිරීම. එතකොට බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් තමයි මේ ධර්මය දේශනා කළේ. ඒ කරුණාව එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීමට විශේෂයෙන්ම වැදගත් වෙනවා ශ්‍රාවකයන්ට මොකක්ද? කරුණා මෛත්‍රිය තිබීම. ඒ කියන්නේ මේ ධර්මය අහලා එයා ජීවිතයේ අවබෝධයක් ඇති කරගන්නව නම් හොඳයි. එයා ජීවිතයේ සැපයක් ලබනව නම් හොඳයි. එයා මේ සසරේ යන්නේ නැතුව සසරෙන් ඈතර වෙන්න කල්පනා කරනවා නම් හොඳයි. මේ වගේ සිතිවිලි ඇතුව තමයි ධර්මය දේශනා කරන්න ඕනේ. ඒ මොකද හේතුව දැන් අපි මේ ආපු මනුස්ස ලෝකේ දැන් අපි මිනිස්සු වෙලා ඉන්නවා. අපේ අතීතයේ ගත්තොත් ආපස්සට කල්ප ගානක් බැලුවත් ඉවර වෙන්නේ නැහැ. කල්ප ගානක් ආපස්සට බැලුවත් ඉවර වෙන්නේ අපි නොඑක් වතාවල තිරිසන් සත් වෙලා ඉඳලා තියෙනවා. නොඑක් වතාවල ඊළඟට පෙරේති වෙලා ඉඳලා තියෙනවා. නොඑක් වතාවල අපි ඔය නන්නාඳුන්න මිනිස්සු වෙලා ඉඳලා තියෙනවා. නොයේ කතාවල අපි දෙවියන් බඹුන් වෙලත් ඉඳලා තියෙනවා. අපි අපිට හැබැයි ඒ කිසිම වතාවක බැරි වුණා අපේ ප්‍රඥාවෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන් දෙවියන්ටත් තියෙන ප්‍රඥාව මිනිසුන්ටත් තියෙනවා. නමුත් අපිට බැරි වුණා ප්‍රඥාවෙන් ප්‍රයෝජනයක් ගන්න. මොකද හේතුව ගෞතම බුදු කෙනෙකුගේ ධර්මයේ අපිට අපේ වචන වලින් අපේ භාෂාවෙන් අහන්න ලැබුණේ නැහැ. අන්න ඒ නිසායි අපට ප්‍රඥාවෙන් ප්‍රයෝජනෙ ගන්න බැරුව ගියේ. දැන් ප්‍රඥාව තියෙන වෙලාවේ බුදු කෙනෙකුගේ ධර්මයක් අපේ වචන වලින් අපේ භාෂාවෙන් අහන්න ලැබෙනකොට අපි ඒ කෙරෙහි අපේ සිත පහදවා ගන්න ඕනේ ඉස්සල්ලාම. ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? අපේ සිත පහදවා ගන්න ඕනේ. ඉතින් අපේ සිත පහදවා ගන්න මේ දේශනාව ගොඩාක් උපකාරී වෙනවා. පින්වත්නි අපිට විශේෂයෙන්ම ඕනේ අපේ ජීවිතේට සම්මා දිට්ඨිය. අපේ ජීවිතේට මොකක්ද ඕනේ? සම්මා දිට්ඨිය ඕනෙමයි. ඒ කියන්නේ කන්නනතත් කමන්නේ අපිට සම්මා දිට්ඨිය තියෙනවනම් කොච්චර වැස්සත් කමක් නැහැ. සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් නම් මොකද හේතුව? අපි සම්මා දිට්ඨිය ඇති කර නොගත්තොත් බඩගින්නේ ඉන්න සිද්ධ වෙන වාර ගන්න අනාගතේ අපිට කියන්න බෑ. මොකද දැන් ඔබ හිතන්න බලන්න අපිට ගෙවි ගිය අතීතයේ ප්‍රශ්න තිබුණ නැද්ද? මතක තියාගන්න අනාගතෙත් එහෙමම තමයි. එතකොට අනාගතේ අපිට තනි වෙන්න, ලෙඩ වෙන්න, අසනීප වෙන්න, නොයේ කරදර වලට මුහුණ දෙන්න අවස්ථාවක් නැද්ද? අනාගතෙටත් ඒකමයි තියෙන්නේ. අතීතේ ගෙවුනේ යම් විදියකින්ද අනාගතේ ගෙවෙන්නේ ඒ විදියට. එතකොට පින්වත්නි අපිට ඒකෙදි උපකාරී වෙන්න මම කිව්වේ ඒකයි දැන් අතීතේ ගෙවිච්ච විදිය බලද්දී අතීතයේ අපේ ජීවිත ප්‍රශ්නවලට මැදි වෙලා කරදරකම් කටවලට මැදි වෙලා ගෙවෙද්දී අපි ඒකට මොන දුන්නේ සම්මාදිට්ඨිය නැතුව නම් අනාගතයේ ඔබ මොන දෙන්න ඕනේ සම්මාදිට්ඨිය නැතුවද නෑ සම්මාදිට්ඨිය ඇතුව මොකද හේතුව සම්මාදිට්ඨිය ඔබේ ජීවිතයට ලැබුණොත් ඔබටම ඔබේ ජීවිතයේ හසුරුව ගැනීමේ වාසනාව උදා වෙනවා ඔබටම ඔබේ ජීවිතයේ සකස් කර ගැනීමේ වාසනාව උදා වෙනවා. ඔබටම තේරුම් යාවි මේ ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීමේදී සමාජයෙන් අනුබලයක් නැහැ. සමාජයෙන් ලොකු අනුබලයක් නැහැ. ඒක මොකද හේතුව? සමාජයේ මේක තේරෙන්නේ නැහැ. සමාධිත්‍ය දියුණු කර ගැනීමේ වටිනාකම සමාජයට ඒක බරපතල විදියකට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා ඒ නිසා මේ ඒ තේරෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? සම්මාදිට්ඨිය නැතිකමමයි. සම්මාදිට්ඨිය නැතිකමමයි සම්මාදිට්ඨිය වටිනාකම තේරුම් ගන්න බැරිකම. සම්මාදිට්ඨිය වටිනාකම නොදන්නාකම සම්මාදිට්ඨිය නැතිකමමයි. බුදුරජාණන් වහන්සේ වදාළ දවසක් මහණෙනි මේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් කියුවා භාග්‍යතුන් වහන්සේ අවිද්‍යාව දුරු කර ගැනීම පිණිස දුරු කළ යුතු එකම ධර්මයක් තියෙනවාද බුදුරජාණන් වහන්සේ වදාළ එසේය අවිද්‍යාව දුරු කර ගැනීම පිණිස දුරු කර යුතු එකම ධර්මයක් තිබෙනවා. ස්වාමිනී මොකද්ද? අවිද්‍යාවමයි කිව්වා. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිය දුරු කර ගැනීම පිණිස සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස ඇති කරගත් යුතු එකම ධර්මය මොකක්ද? සම්මාදිට්ඨියමයි. මේ සම්මාදිට්ඨිය ආකාර 16කින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉගැන්වුවා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මාදිට්ඨිය ඉගන්නුව උගන්වපු සම්මාදිට්ඨිය අපිට හරිය වැදගත්. මොකද හේතුව අපටත් මේ සම්මාදිට්ඨිය තමයි ඕන. අපටත් මේ සම්මාදිට්ඨිය උමනයි. එතකොට සම්මාදිට්ඨිය කියන එකේ තේරුම මේ ජීවිතය පිළිබඳව සැබෑ දැක්ම. ජීවිතය පිළිබඳ සැබෑ දැක්ම සම්මාදිට්ඨිය සත්‍යය නැත්තම් ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්න තියෙන හරි පිළිවෙල. ඒක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වුණොත් ඒ කෙනා ඒ කෙනාගේ අවබෝධය ඍජු වෙනවා. ඒ කියන්නේ ඒ කෙනා ජීවිතය පිළිබඳ කල්පනා කරන පිළිවෙල හොඳට හේතු සහිතව හිතන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි හොඳට පැහැදීමක් ඇති කෙනෙක් වෙනවා. ඊළඟට මේ ගෞතම සාසනයේ ධර්මයේ අවබෝධ කරගන්න ඕන කියන අදහසට ආපු කෙනෙක් වෙනවා. මේ ටික කරන්න පුළුවන්කම තියෙනවා අපිට කුමක් ඇති කරගත්තොත්ද? සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්. සම්මා දිට්ඨිය ඇති වෙච්ච එක්කෙනාට බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අනේ අපි ජීවත් වුණා දැන් මැරිලා අපි කොහේයිද දන්නේ නැහැ කියලා හොම මේ එහෙම මේ සංසාරේ අසරණ වෙලා ඉන්න ඕන කමක් නැහැ. එයාගේ ජීවිතේට සම්මාදිට්ඨියත් එක්ක ඇති වෙනවා ලুকু ආරක්ෂාවක්. ලুকু රැකවරණයක්, පිහිටක්, පිලිසරණක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ස්වාමින් වහන්සේලා කියලා හිටිය අනේ ස්වාමීනි අපිට අනේ මේ ස්වාමින් වහන්සේ අපිට විස්තර කරලා දෙන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න ආකාරයේ කුයිතරම් දුරක ඉඳලා හරි අපි ඔබ වහන්සේ ළඟට එන්න කැමති මේ සම්මාදිට්ඨිය ඇති කරගැනීම ගැන දැනගන්න. ඔන්න පළවෙනි එක උගන්වනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගෞතම සාසනයේ තෙරුවන් සරණ ගියපු කෙනා අඳුනාගත්තනම් කුසල් අකුසල් අකුසල් මේවා කියලා අවබෝධ කරගත්තනම් මේ අකුසල් හටගන්න මුල මේකයි කියලා ආબોධ කරගත්තනම් කුසල් මේවා කියලා ආબોධ කරගත්තනම් මේ කුසල් වල මුල මේකයි කියලා ආબોධ කරගත්තනම් එයාට තියෙනවා සම්මා දිට්ඨිය. ඒක තමයි පළවෙනි කරුණ. ඊට පස්සේ සාරි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උගන්වනවා මොනවද මේ අකුසල් මොනවාද කුසල් අපි සමහර අම්මලා අකුසල් කුසල් දන්නේ දන්නේ නැති වෙන්නේ ඒක හේතුව මේකයි මගෙන් අහනවා සමහර විට අනේ ස්වාමීනි අපි හැමදාම ගෙදර බුද්ධ පූජාව තියෙනවා බුද්ධ පූජා තියන්නේ බැරි වුණොත් අකුසලයක්ද ඒ කියන්නේ එයා අකුසල් දන්නේ නැහැ අකුසල් විතර නෙමෙයා දන්නේ නැත්තේ. එහෙනම් කුසල් දන්නේ නැහැ. යමෙක් අකුසල් දන්නවා නම් එයා දැනගන්නවා කුසලොත්. සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා ආශ්මතුනි පාණාති පාතෝ අකුසලං සතුන් මැරීම අකුසලයක් අදින්නාදානං අකුසලං. තමන්ට දුන්නේ නැති දෙයක් අනවසරයෙන් ගැනීම, සොරසිතින් ගැනීම අකුසලයක්. තමන්ට නුදුන් දෙයක් සොරසිතින් ගැනීම අකුසලයක්. මම මේ ළඟදී හරි සතුටුනා එක මහත්තෙක් මේ මට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මං හරි පිනක් කරගත්තා කියලා. මං මොකද්ද කියලා. මට හම්බුණා කිව්වා රුපියල් 50000ක් වටින සෙල්ෆෝන් එකක්. මේ දාලා ගිහිල්ලා. මම මේ මේ මොබයිල් ෆෝන් එක අරගෙන අයිතිකාරයට දුන්නා කිව්වා හොයාගෙන. මං අනුමෝදන් වුණා ඒ පින. එතකොට අන්න පිනක් රැස් කළා. අන්න කුසලයක්. එතකොට හොරකම් කරන්න ළඟටම ඇවිල්ලා යාට නේ. නුදුන් දෙයක්. ඔරට දිනන කොහේ හරි. අදින්නාදන්න අකුසලයන්. ඒ නුදුන් දේ සොරසිතින් ගැනීම අකුසලයක් කියන අවබෝධය යට තිබ්බනම් එයා ඒක කරනවද? කරන්නේ ආන්න. ඒතර නුදුන් දෙයක් සොරසිතින් ගැනීම අකුසලයක්. කාමීසු මිච්ඡාචාර අකුසලයක්. එතකොට ස්වාමියෙක් නම් එයාට බිරිඳක් ඉන්නවා බිරිඳක් නම් එයාට ස්වාමියෙක් ඉන්නවා. ඒ ඒ සම්මුතිය ඉක්මවා යෑම අකුසලයක්. අනාචාරය හැසිරීම අකුසලයක්. ඊළඟට බොරු කීම අකුසලයක්. ඊළඟට කේලාම් කීම අකුසලයක්. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගයේ විශේෂත්වය කියන්නේ මේ හැම එකක්ම විස්තර කරලා තියෙනවා. දැන් සමහරු මගෙන් අහනවා මේ අනේ ස්වාමීන් වහන්සේ අපි බබාට බත් කවන්න අන්න අතන හප්පා ඉන්නවා කියලා කියනවා. අපි අපිට පවුද? මෙයා දන්නේ නැහැ බොරු කියනවා කියන ඒක තේරුම දන්නේ නැහැ දැන් බුදුරජාන් වහන්සේ මේ ශික්ෂාපදේ තෝරනවා. මොකද්ද මේ? යහළුව මැද්දට ගිහිල්ලා, සෙනග මැද්දට ගිහිල්ලා, රජේ උසාවියට ගිහිල්ලා අහනවා මේක දැක්කද? දැක්කේ නැහැ කියනවා. දැකලා අන්න බොරු. දන්නවද කියලා අහනවා. දන්නේ නැහැ කියනවා. දැනගෙන. ඒවට තමයි බොරු කියලා ශික්ෂාපදේ තෝරලා තියෙන්නේ. ඒතර මේ වගේ බොරු කීම සාමාන්‍යයෙන් ඒක අකුසලයි. ඇයි මිනිස්සුන්ව රවට්ටනවා හානි පිණිස හේතු වෙනවා. කේලම කියන එක තෝරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මොකද්ද කේලම? මෙතනදී කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට බයිනවා. ඒ බයිනපු එක අහගෙන ගිහිල්ලා මෙයා ඊළඟ එක්කෙනාට කියන ඔයාට අසවලා බැන්නා. මේ මෙහෙම මෙහෙම බැන්නා. එහෙම කියප ගමන් මොකද වෙන්නේ? අර සමගිය බිඳිලා යනවා. සමගිය බිඳිලා යනවා. ඊළඟට දැන් එතනදී ඒ මෙහෙම බැන්න කිව්වට පස්සේ එයා බයිනවා. එතකොට ආර්යයට. ආ ඔයගොල්ලෝ මෙහෙමයි ඉස්සර මෙහෙමයි වා මෙහෙම කළා මෙහෙම කළා කියලා අරක කළා මේක කළා කියලා බයිනවා. ඊට පස්සේ එයා ඒක අහගෙන ඇවිල්ලා ආපහු මෙතන කියනවා ඔයාට ආසවලා බැන්නා. ඒක මොකද්ද? කේලම. ඒ කේලම කේලම හොයන්න ලේසි කේලමක් වුණා කියලා මොකද්ද සමගිය නැතු යනවනම් නම් කතා බහක් නිසා අර්බුදයක් හට ගන්නවා නම් ඇවිලි ගිනි ඇවිලිල්ලක් ඇති වෙනවා නම් එතන තේරුම් ගන්න එතනට කේලමක් මුල් වෙලා තියෙනවා. එතකොට ඒක අකුසලයක්. කේලං කීම අකුසලයක්. ඊළඟ එක පරුසා වාචා අකුසලං. දැන් හොඳ සාන්ත වෙන්න මිනිසුන්ට දරුණු වචන කියලා බනිනවා. එතකොට ඒක අකුසල. සමහර අයට ඉන්නවා එහෙම බැනුම් අහලා මේ මාස ගණන් අඬ අඬ ඉන්නවා. අකුසලයක් කියන. පරුසා වාචා අකුසලං. සම්පප්පලාපෝ. ඒ කියන්නේ හිස් වචන කතාව අකුසලයක්. මේක ලෝකෙ පුරාම හිස් වචන තියෙන නිසා අපිට මේකෙන් ගැලවෙන්න අමාරුයි. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල කතා කරන්න එපා කියලා කතා 32ක් තියෙනවා. කතා කරන්න කියලා කතා 10යි තියෙන්නේ. ඒකට බලන්න කතා නොකරන කතාමයි ලෝකේ වැඩි. ඉතින් ඒ නිසා දැන් අපිට මා හිතන්නේ වර්තමාන යුගයේ නැත්නම් අනාගතයට එන්න එන්න අපට ලැබෙන්නේ වැඩිපුර මොනවද? සම්පප්පලාපමයි. ඒ නිසා සම්පප්පලාප වලින් ගැලවිලා මිනිස්සෙකුට ඉන්න පුළුවන් කියලා වර්තමානයේ හිතන්න අමාරුයි. හැබැයි යාම් හරියට මහන්සි ගන්න ඕනේ ඒක අකුසලයකට අකුසලයක් කියලා අඳුනාගෙන ඒකෙන් පුළුවන් තරම් වැළකී සිටින්න. සමහර අය සම්පප්පලාප වලින් වැළකින්න මොකද්ද කරන්නේ? Tamange කට වරද්ද ගන්නවා. දැන් ඔන්න පිරිසක් කතා කර කර ඉන්නවා. දැන් ඔතෙන්ට දැන් ඔන්න සම්පප්පලාප කතාවක් කියනකොට ඒක නවත්තන්න මෙයා ඔන්න බණ කියන ලෑස්ති වෙනවා. ලෑස්තියකට මොකද කරන්නේ? අර කට්ටිය ඔක්කොම එකතු වෙලා ආරයට බයිනවා. එහෙම නැත්නම් එයාට විහිළු කරනවා. ඊට පස්සේ එයා එතන පල් වෙනවා. ඊට පස්සේ එයා කියනවා අනේ මට මං කියන එක මට ධර්ම කතාවක් කරන්න බෑ මාව පාල් කරනවා විහිළු කරනවා අර සම්පප්පලාපේට ඇඟිලි ගහන්න ගිහලා ඒක වෙන්නේ. ඒතර ඒ නිසා හරි නෝනින් අපිට කතා කරන්න වෙන්නේ. බොහෝ විට සිද්ධ වෙනවා අපිට නිස්සබ්ද වෙන්න. මා හිතනවා අර්බුදයක් ඇති කරගන්නවාට වඩා වටිනවා නිස්සබ්දව සිටීම. එතකොට බලන්න මේ ඔක්කොම වචනෙන් සිද්ධ වෙනවා. දැන් බලන්න සාමාන්‍ය මිනිස් ජීවිතේ ලැබූ පිනක් එක්ක ඉපදිච්ච මිනිසයාට කොච්චර විවෘත වෙලා තියෙනවද පාරවල් අකුසල් වලට. හැමතිස්සෙම පාරක් විවෘත වෙලා තියෙන්නේ අකුසල් වලට. මේ විතරක් නෙමෙයි. තවම මනසේ හට ගන්නවා අකුසලයක් බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්න මේක අපිට අල්ලන්න බෑ. ඒ තමයි අනුන් සතු දේවල් තමා සතු වේවා කියන හැඟීම. මේක මනසේ ඇති වෙන එක. ඒකට පාවිච්චි කරපු pāli වචනේ තමයි අ비ජ්ජා. අ비ජ්ජා කියලා කියන්නේ වෙන කෙනෙක් සතු දෙයක්. තමා සමහරට මෙහෙම වෙනවා. දැන් වෙන කෙනෙක් සතුව තනතුරක් තියෙනවා. අපි කියමු ඉහළ ඉහළ තනතුරක ඉන්නවා කියලා කෙනෙක්. පහළ තනතුරක ඉන්න කෙනෙක් කල්පනා කරන තමන්ට ඉහළ තනතුරට යන්න ඕනේ ඒක මා සතු වේවා. එතන ඉඳලා යා මොකද කරන එකට plan කරනවා. එතකොට ඔක්කොම අකුසල්. ඊට පස්සේ ආර්යාව හිත රිද්දලා යාව කපලා දාලා යාව බැහැර කළා මෙයා එතනට යනවා. හැබැයි ඒකට යා පාවිච්චි කළේ කුසලයක් නෙමෙයි. යා පාවිච්චි කළේ අකුසලයක්. ඕක ලෝකෙ වෙන්නේ නැද්ද? ඕක වෙනවනේ. ඒ නිසා මානසිකව හටගන්න අකුසලේ එයා ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරනවා. එතකොට ওই ආයතන වල හරියට අර්බුද තියෙන එකෙන්. තම අනු සතු දේ එතකොට තමා සතු වේවා කියලා අදහස් වෙනකොට ඒක සුදුසුකම් ඇතුව නෙමෙයි ගොඩක් වෙන්නේ. සුදුසුකම් නැතුව. ඊට පස්සේ එතන ඉඳලා අකුසල් රැස් වෙනවා. ව්‍යාපාදෝ අකුසලං. ඒ වගේම අකුසලයක් තමයි ව්‍යාපාදේ තරහ. අකුසල තරහ අකුසලයක් කියලා දන්නේ නැති එක්කෙනා මොකද කරන්නේ? ඒ තරහයෙම සිත පවත්වා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තරහ ප්‍රහාණය කළ යුතුයි. ඒ වගේම මේ අනුන් සතු දේවල් වලට ආසා කිරීම ප්‍රහාණය කළ යුතුයි. අනුන් සතු දේවල් මගේ මා සතු ඒවා කියලා හිතන එක ප්‍රහාණය කළ යුතුයි. ඒක හිතේ ඇති වෙනකොට ඒක අයින් කරන්න කියනවා. ඒ වගේම අකුසලයක් තමයි මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි කියන්නේ පින්පව් විශ්වාස නොකිරීම මෙලොව පරලොව විශ්වාස නොකිරීම මව්පියන්ව විශ්වාස නොකිරීම ඒ වගේම දෙවියන් බඹුන් ආදී විශ්වාස නොකිරීම ඒ වගේම මේ ලෝකේ අවබෝධයෙන්ම ධර්මදේශනා ජීවිතය ගැන කියා දීපු බුදවරු ඉන්නවා කියලා විශ්වාස ඒ විශ්වාස නැති අය එයාට ඕන දෙයක් කරන්න පුළුවන් එතකොට බුදුරජාණන් සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ අකුසල්. මේකට කියන්නේ මොන මොන අකුසල් කියලාද? දස අකුසල්. කයෙන් තුනක් තියෙනවා, වචනෙන් හතරක් තියෙනවා, මනසින් තුනක් තියෙනවා. එතකොට ප්‍රඥාවන්ත කෙනා තමන් තුළින් අකුසල් සිද්ධ වෙන ආකාරය හඳුනා ගන්නවා. ප්‍රඥාවන්ත කෙනා මොකද කරන්නේ? අකුසල් හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා මේ මේ ප්‍රාණඝාතයක් වුණා නම් හඳුනගන්න මේක මාතින් සිද්ධ වෙච්ච අකුසලයක්. ඊළඟට නුදුන් දෙයක් සොර සිතින් ගත්තනම් මේක මාතින් සිද්ධ වෙච්ච අකුසලයක්. අනාචාරයේ දීමක් වුණා නම් හඳුනා ගන්නවා මේක මාතින් සිද්ධ වෙච්ච අකුසලයක්. බොරු කිව්වා නම් හඳුනා ගන්නවා මේක මාතින් සිද්ධ වෙච්ච අකුසලයක්. කේලමක් වුණා නම් හඳුනා ගන්නවා මේක මාතින් සිද්ධ වෙච්ච අකුසලයක්. අකුසලයක්. පරුස වචනේ කියවනම් අඳුන ගන්නවා. මේක මාත් සිද්ධ වෙච්ච අකුසලයක්. හිස් වචනේ අඳුන ගන්නවා. මේක අකුසලයක්. අනුන් සතු දෙයක් තමා සතු කර ගැනීම අදහසක් ආවහම මේ වගේ සිතුවිල්ලක් මා තුල ඇති වුණා කියලා හඳුන ගන්නවා. දේශයක් වෛරයක් ආවම හඳුන ගන්නවා මේක මා තුල ඇති වෙච්ච අකුසලයක් කියලා. මිත්‍යා දෘෂ්ටි එකතුන අඳුන ගන්නවා. ඊට පස්සේ ආ මේකයි කරන්න ඕනේ. මේ අකුසලේ මාතුල හටගන්න හේතු උනේ මගේ මොකද්ද? මාතුල මේ අකුසලේ හටගන්න හේතු උනේ මොකද්ද කියලා ප්‍රඥාවෙන් විමසනවා. ප්‍රඥා විමසනකට කරුණු තුනෙන් එකක් එක එයා අඳුන ගන්නවා. එක්කෝ ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. එහෙම නැත්නම් මෝහය. ඒකට කියනවා කුසල් මුල්. එතකොට මේ මේ අකුසල් මුල් තිබ්බොත් තමයි අකුසල් හටගන්නේ. මේ අකුසල් මුල් නැත්තම් අකුසල් හටගන්නේ දැන් එතකොට අපි ඔක්කොම තුල මේ අකුසල මුල තියෙන බව අපි හඳුනා ගන්න ඕනේ. එතකොට අපි මේ ඒ ටික හඳුනාගත්තොත් එතකොට අපි අකුසල හඳුනාගත්තා අකුසල මුල් හඳුනාගත්තොත් මෙතන මේ අපි මේ කතා කරපු එක ඇත්තක්ද බොරුවක්ද ඇත්තක් වෙනවා. එතකොට ඒක මනාකොට කියූප එකක්ද නැද්ද? මේ ජීවිතේම අපිට මේක තේරුම් ගන්න බැරිද? සම්දිත්තිකයි. අපිට මේකට ගොඩක් කල් ගියාද? අකාලිකයි. ඕනම බුද්ධිමත් කෙනෙක්ට ඇවිත් බලන්න කියන්න බැරිද? පුළුවන්. හැබැයි තමා තුළට පවුනවා ගන්න කියන්නත් ඕනේ. ඇයි තමා තුළ හට ගන්න අකුසල දන්නේ කවුද? තමා. ඒ අකුසල් වලට හේතු වුණේ ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය කියලා ඒකේ මූලික කාරණේ හොයාගන්න දක්ෂ වෙන්නේ කවුද? තමාමයි. ඊට පස්සේ මේ අකුසලයේ හිතසුව පිණිස පවතින එකක් නෙමෙයි කියලා අවබෝධ කරගන්න ඕනේ කවුද? තමාමයි. එතකොට බලන්න මේ ලෝකේ වෙන කොහෙවත් මේ විදිහට අකුසල් හඳුන ගැනීම මේ විදිහට අකුසලයට මුල් මුල හඳුනා ගැනීම කවුරුත් කියලා නැහැ. එතකොට අපි බුදුරජාන් වහන්සේගේ ධර්මය ආදාහනවා කියන්නේ මේ වටයි. මේ වගේ අපි නිවැරදිව ඉගෙන ගන්න ජීවිතය අවබෝධ කරගන්න තමයි මේක කරන්නේ. ඊට පස්සේ ආ අකුසල් දැන් ගොන්න තමන් තුළ අකුසල් තියෙනවා කියලා දැනගන්න එක්කෙනා දැන් අපි ගත්තොත් එයාට ඒ සිදුවෙච්ච දේවල් දැන් ඔබට උනත් ඔබේ අතීතයේ ඔබට අකුසල් වුණා නම් ඔබට ගලප ගලප බලන්න පුළුවන් මේක උනේ මක් නිසාද මේක උනේ මොකද මේක උනේ මොකද එතකොට හරියටම අහුවෙනවා මේකට හේතුුනේ ලෝභය මේ අසවල් එකට හේතු වුනේ ද්වේෂය. අරකට හේතු වුනේ මට මේ ගැන අවබෝධයක් නැතිකම මෝහය. එතකොට හරි ලස්සනට අපිට මේ අකුසල මූලයේ හොයාගන්නත් පුළුවන්. ඒ අකුසලේ මූලය නිසා අකුසලේ හට ගැනීම හොයාගන්නත් පුළුවන්. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරන කුසල්. කුසල් තමයි ප්‍රාණඝාතයෙන් සතුන් මැරීමෙන් වැළකී සිටීම කුසලයක්. සතුන් මැරීමෙන් වැළකී සිටීම කුසලයක්. දැන් මේ සතුන් මැරීමෙන් වැළකී සිටීම ගැන මම ඔබට පුංචි උදාහරණයක් දෙන්නම්. අපි ගම සමහර කෙනෙක් ඉන්න පුළුවන් එච්චර මේ කල්පනා කරන්නේ සතුන් මැරීමෙන් වැළකීම ගැන. ඔහේ මැරීගෙන යනවා. හැබැයි මෙයා සතුන් මැරීමෙන් වැළකීම ගැන හිතට ගත්තට පස්සේ නෑ මම සතුන් මරන්නේ නෑ කියලා එයාට පිහිටනවා සිහියක්. මොකද්ද සිහිය? කොහොම සතුන් මරන්නේ? නෑ. ඒකට බැරි වෙලාවත් එයාගේ අතින් මැරෙන්න ගියොත් එයාට සිහිය තියෙන නිසා එයා එකෙන් බබලගෙනවා. ඊළඟට ඒ වගේම සොරකම් කිරීම අකුසලයක් නේ. එහෙනම් කුසලයේ මොකද්ද? ඔව් Tamanට දීපු නැති දෙයක් සොරසිතින් ගන්න එකෙන් වැළකීලා ඉන්නවා. දැන් අපි කලින් සොරකම් කරපු එක්කෙනෙක් දැන් එයා අවබෝධයක් ඇති වුණා යාට මේ සොරකමට මට හේතුනේ ලෝභය. ලෝභය නිසායි මම මේ සොරකම කළේ. එහෙම නැත්නම් මේකට මට හේතුනේ ද්වේෂය. මම ද්වේෂයෙන් තමයි මේ සොරකම කළේ. එක්ක මට මේකට හේතුනේ අවබෝධයක් නැතිකම. එහෙමයි මම මේ සොරකම කළේ. දැන් සොරකම නොකර ඉන්න නම් එයා තුළ මේ ලෝභ ද්වේෂ මොහ පාලනයක් තියෙන්න ඕනේ. කොහොමද? දැන් එයාට සොරසිතක් පහළ වෙනවා. අපි කිව්ව මොබයිල් ෆෝන් එකක්ම ඔන්න අතරමං කවුරුරේ දාලා ගියා. ඔන්න මෙයාට ඇති වෙනවා මේකට ලෝභයක්. එතකොට මෙයා හඳුන ගන්නවා මට මේ ලෝභයේ හිතසුරේ පවතින එකක් නෙමෙයි. මේක කුසලයක් නෙමෙයි. හඳුනා ගන්න මෙයා මොකද කරන්නේ? අලෝභය, ලෝභ නැතිකම ඇති කරගන්නවා. ලෝභ නැතිකම ඇති කරගත්තාම එයාට බැරි දාරක හොරකම් නොකර ඉන්න. එතකොට යා අරගෙන ඒක යාට ලෝභ නැහැ දැන්. දැන් යා ඒක අයිතිකාරයට හොයලා දෙනවා. ඒක දෙන්න හේතුනේ මොකද්ද? අර ලෝභ නැතිකම. ද ලෝභ නැතිකම නැමැති කුසල මූලය නිසා යා සොරකම් නොකර ඉන්නවා. එහෙනම් සොරකම් නොකර සිටීම කියන කුසලයේ රැස් කරන්න අපිට මානසික දියුණුවක් තියෙන්න ඕනේ. එතකොට පින්වත්නි සොරකම් නොකර සිටීම කුසලයක්. දැන් සමහර කෙනෙකුට පුළුවන්කම තියෙනවා සමහර ආයතනවල ඒක අස්සන දාලා ලක්ෂ දෙක ගන්න පුළුවන්. අස්සන ගන්න විතරයි තියෙන්නේ. එතන එයාට සුළු දෙයක් මේක. නමුත් එයා ඒකෙන් වළකිනවා නම් එයා පාඩුව විඳගෙන සොරකමෙන් වළකිනවා නම් එයා අනාගතයේ පිණිස හොඳ සැලැස්මක් තියෙන කෙනෙක්. ඒ මොකද හේතුව? එයා එයාගේ ජීවිතේ සැපේ කරා යනා මිසක් එයා දුක කරා යන්නේ. ඊළඟ එක වැරදි කාම සේවනයේ අකුසලයක් කියලා තේරුණාම එයා මොකද කරන්න ඕනේ? වැරදි කාමසි අනාචාරයේ හැසිරීම අකුසලයක්. එයා දැන් කලින් දන්නේ නැනේ මේක අකුසලයක් කියලා. එයා එක්ක ඒක ලෝභයේ මුල් කරගෙන, එක්ක ද්වේෂයේ මුල් කරගෙන, එක්ක මෝහයේ මුල් කරගෙන. ඒ මේ තුනම මුල් කරගෙන අනාචාරයේ හැසිරෙන්න කරුණු තියෙනවා. කෙනෙකුට ලෝභය. සමහර කෙනෙකුට ලෝභය නෙමෙයි. පලි ගන්න. මම දෙන්නම් උඹලට කියලා මොනවා මොකද කරන්නේ? ඒ පලි ගැනීමේ අදහස වෙනුත් අනාචාරය හැසිරෙනවා. සමහර පවුල් කඩාකප්පල් කරන්න කරනවා ඒවා. එතකොට මේ ඔක්කොටම හේතු වෙන්නේ මේ හිත අපිරිසිදු වීම. නුවණ තියෙන කෙනා එහෙම නෙමෙයි කරන්නේ මේක කල්පනා කරනවා මේක හිතසුව පිණිස පවතින්නේ නෑ කියලා එයා ඒකෙන් වලකිනවා. එතකොට මේක වලකින්න බෑ පින්වත්නි අවබෝධයක් එයා ප්‍රඥාව හසුරුවන්නේ නැතුව වළකින්න බෑ. ඊළඟට ප්‍රඥාව එක දවසක් මට හොඳට මතකයි ප්‍රඥාව තියෙන කෙනා කොහොම හරි මේකෙන් මේ බේරෙනවා. මට මතකයි දුවක්. විවාහක දුවක් මේ දරුවා අඬාගෙන ආවා ළඟට. ඇයිලුක අනේ ස්වාමිනී මාව නොමග යන්න යනවා. මට මේකෙන් මට ධෛර්යය දෙන්න මට මට මේ ධර්මයට එන්න ඕනේ. මං ප්‍රශංසා කළා දුව බොහොම හොඳයි. ඔය ඇත්ත කිව්වා. මට කිව්වා ස්වාමීනි මං විවාහක කෙනෙක්. මට නොමග යන සිතිවිලි එනවා. අනේ මං හරි බයෙන් ඉන්නේ කිව්වා. මං මං ඊට පස්සේ දුවට කිව්වා එහෙනම් ඔයා දැන් මම සිල් සමාදන් වෙන්න කියලා. මං ඊට පස්සේ සිල් පන්සිල් දීලා මං කො දුව මේ සිතිවිලි එනකට හිතන්න මම තිසරණේ පිටපු කෙනෙක්. මම සීලේ පිටපු කෙනෙක්. මම මේ මං හිත පාලනය කරන මම මේ යන්න දෙන්නේ නැහැ කියලා හරියට පින් දිදී ගියා. එතකොට බලන්න එයාගේ ප්‍රඥාව තිබිච්ච නිසා එයා බේරුණා. එතකොට එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මේ අකුසල් වලින් වළකින්න හරියට උවමනයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි යා ඒ බේරෙන්න කල්පනා කරන්නේ. මොකද ප්‍රඥාව තිබුණ නැත්නම් යා අකුසලයට යෙදෙන දේවල් යා හිතේ තෝහේ යනවා. තොණ්ඩුවට අහුවෙන සතෙක් වගේ. තොණ්ඩුවට අහුවෙන සතෙකුට තියෙන ඔහේ කකා බිබී යන්න විතරනේ නේ. එයා තොණ්ඩුවට අහුවෙනකම් එයා දන්නේ නැහැ. තුඹලට අහුණාට පස්සේ යාට ගැලවෙන්නත් බෑ. හැබැයි ප්‍රඥාව තියෙන එක්කෙනා එහෙම නැහැ. ඒ තොණ්ඩුවට එන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අකුසලෙන් වළකිනවා කියන්නේ. එතකොට අනාචාරයේ හැසිරීමෙන් වැළකීම කුසලය. ඊළඟට මේ කුසල් ඇති කරගන්න ප්‍රඥාව දිනු කරගන්න උවමනා කරන තව කාරණයක් තමයි පින්වත්නි අපිට මේ අකුසල් වල භයානක විපාකත් කුසල් වල ආනිසංසක් දන්නකම අපි ඒවා දන්නේ නැත්තම් අකුසල් වල තියෙන භයානක විපාක දන්නේ නැත්තම් කුසල් වල අනුසස් දන්නේ නැත්තම් කරන්නත් බෑ මොකද අකුසල් වල භයානක විපාක දැනගන්නකොට මොකද වෙන්නේ සමහරට සමහරට අකුසල් හට ගන්නවා Tamanට ශක්තියක් නැහැ මේකෙන් වළකින්න. Tamanට වීරිය නැහැ. එහෙම අවස්ථාවෙ ඉන්න බැරිද? පුළුවන්. අන්න එතකොට මොකද කරන්න ඕනේ? එයා ලැජ්ජ නැතුව ඒකෙන් ලැජ්ජා වෙන්න ඕනේ අකුසලේටයි. අකුසලෙන් වැළකීමට නෙමෙයි. එතකොට එයා ඒකට ඒක ලැජ්ජාවක් කියලා හිතන්නේ නැතුව කල්යාණ මිත්‍රයෙකුගෙන් සීලය සමාදන් වෙලා අපි තමන් හිත ධෛර්යමන්ත කරගන්න ඕනේ. ධෛර්යවන්ත කරගන්න ඕනේ. එතකොට තමයි ආය අකුසලෙන් බේරෙන්නේ. ඊළඟට පින්වත්නි මුසාවාදා වේරමණී කුසලං. බොරුවෙන් වැළකීම කුසලයයි. පිසුනා වාචා වේරමණී කුසලං. කේලං කීමෙන් වැළකීම කුසලයයි. පරුසා වාචා වේරමණී කුසලං. පරුස වචන වලින් වැළකීම මේ මේ කියපු එකක්වත් අපිට නිකන් සමාදන් වෙලා වළකින්න පුළුවන් ඒවා නෙවෙයි. මේ ඔක්කොම අපි හිතට ගන්න ඕනේ. අපි හිතට ගන්න ඕනේ මම මේම කරන්නේ නෑ. මම මට බොරු කියන්න ඕන කමක් නෑ. එහෙනම් එයාට මට කේලම් කියන්න ඕන කමක් නෑ. මොකද හේතුව අපිට හැමතිස්සෙම කරුණ යෙදෙන්නේ එක්ක බොරු කියන්න. ඒක කරුණ යෙදෙන්නේ කේලම් කියන්න. එහෙම නැත්නම් කරුණ යෙදෙන්නේ පරුස වචන කියන්න. ඒ නිසා අපිට පරිසරය නැහැ. ඒක වැලකී ඉන්න. එතකොට හැමතිස්සෙම පරිසරයේ තියෙන මොකේද? අකුසලයක එක්ක කයින් අකුසල් කිරීමට පරිසරයේ තියෙනවා. එහෙම නැත්නම් පරිසරයේ තියෙන්නේ වචනෙන් අකුසල් කිරීමට. එහෙම නැත්නම් පරිසරයේ තියෙන්නේ සිතින් අකුසල් කිරීමට. ඒ නිසා පරිසරයෙන් අපිට උදව්වක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි උදව්ව බලාපොරොත්තු වෙන්න ඕනේ අපි තුලින්මයි. අපි තුලින්මයි අපි වීරිය ඇති කරගන්න ඕනේ. අපි අපි තුලින්මයි ධෛර්යය අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමාගේ පිහිට තමාමයි. තමාගේ පිහිට තමාමයි. තමාමයි තමාගේ පිලිසරණ හදාගත යුත්තේ. තමාමයි තමාගේ පිහිට සකස් කරගත යුත්තේ. මේ පිහිට බාහිර කෙනෙක් බාහිර කෙනෙක් කළා දෙන්නේ නැහැ කිව්වා. එහෙනම් කවදාවත් මේ අපේ අපේ අකුසල් බැහැර කරලා අපි කුසලේ පිහිටුවාවි අසවල් අසවල්යි කියලා බලාපොරොත්තු තියාගන්න එපා. එහෙම එකක් නැහැ. ඊළඟට අපි කුසලේ පිහිටුවයි කියන කතාවක් එපා. tamamම ඒක හිතාමතා කරන්න ඕනේ. අන්න එතකොට විතරයි වීරිය ඇති වෙන්නේ. එතකොට තමයි වීරිය ඇති වෙන්නේ. වීරිය මොකද්ද කරලා දෙන්නේ? උපං අකුසල් ප්‍රහාණය කරනවා. නූපං අකුසල් නූපදවනවා. උපං කුසල් වැඩි දියුණු කරනවා. නූපං අකුසල් උපදවලා දෙනවා. මේක වීරියෙන් කරන්නේ. අන්නේ වීරිය තමා විසින්ම හිතාමතා ඇති කරගන්න ඕනේ. අන්න ඒකට තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමා විසින්ම හිතාමතා වීරිය ඇති කර ගැනීමට තමයි උන්වහන්සේ දේශනා කළේ තමා තමාව දූපතක් කරගන්න කිව්වා. තමා තමාව පිහිට කරගන්න කිව්වා. තමා තමාව පිළිසරණ කරගන්න කිව්වා. නැත්තම් වෙන පිළිසරණ කරගන්න ක්‍රමයක් තියෙනවද? නෑනේ. අයි තමන් තමන් නිදන්නේ තමන්ගේ තියෙන මනසේ ඇති වෙන සිතිවිලි තමන් නිදන්නේ. තමන් කියන දේවල් තමන් දන්නේ. තමන් කරපු දේවල් තමන් දන්නේ. එහෙනම් මේක ප්‍රහාණය කරන්න පුළුවන් කාටද? තමන්ට. මේක අනුන්ට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. මේ නිසා තමන්මයි තමන්ගේ මේ ජීවිතය හරිගස්ස ගන්න ඕනේ. මොකද හේතුව සසරෙන් එතර වීම පිණිස හෝ පින් රැස් කර ගැනීම පිණිස හෝ කාලන මිතුරන් සමග මේ ජීවිත ගමන එකතු කරගන්න හෝ සුගති උපදීම හෝ මේ ඔක්කොම තවත් කෙනෙකුට කරලා දෙන්න පුළුවන් ඒවා නෙවෙයි. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව සුගතිය උපදවන්න බෑ. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව දුගතිය උපදවන්නත් බෑ. මේ ඔක්කොම කරන්න ඕනේ තමන් විසින්. මේකට නෑ මට අසවලා කිව්වා. ඒ නිසා මං කළා කියලා එහෙම බෑ. අසවලා කිව්වා කිව්වොත් ඒ තමන්ගේ කැමැත්ත නැත්තම් කරන්න බෑනේ. මේ නිසා අපි හරියට තේරුම් ගන්න ඕනේ පින්වත්නි අකුසල් වලින් වැළකීම. අකුසල් වලින් වළකින්න උපකාරී වන්නේ කුසල්. එතකොට කුසලයට උපකාරී වන්නේ කුසල් මුල්. මොනවද කුසල් මුල්? අලෝභය කුසල මූලයක්. අද්වේෂය කුසල මූලයක්. අමෝහය කුසල මූලයක්. ඒ කිව්වේ ලෝභ නැතිකම එහෙනම් අපි මතක තියාගන්න ඕනේ ලෝභය, ද්වේෂය, මෝහය නම් අකුසල් වලට අපිව කැඳවාගෙන යන්නේ අපි මහන්සි ගන්න ඕනේ අවබෝධ කරගන්න අපේ හිතේ ලෝභ, ද්වේෂ, මෝහ වෙනුවට ආලෝභ, ආද්වේෂ, අම ලෝභ නැතිකම, මෛත්‍රිය සහ නුවණ මේක ඇතේ කරගත්තොත් අපි අපිට අර අකුසල් වලින් වැළකීලා කුසල් කරගන්න උවමනා අවස්ථාව අපිට උදා වෙනවා. මේක තමයි පින්වතුනි අපි මේ බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද හේතුව මේක ලෝකේ වෙන කිසිම ආගමකට දෙන්න බෑ. මේක දෙන්න පුළුවන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණයි. වෙන ලෝකේ කිසි කෙනෙකුට මේ විස්තර වෙන කිසිම පොතක නෑ. මේක තියෙන්නේ බුද්ධ දේශනාවල විතරයි. ඒ ඒ නිසා පින්වත්නි අපි මතක තියාගන්න ඕනේ මේ අකුසල් මොනවාද අකුසල මුල් මොනවාද ඒ වගේ අපි මතක තියාගන්න ඕනේ කුසල් මොනවාද කුසල මුල් මොනවාද මේක මතක තියාගෙන අපි අකුසල් බැහැර කරලා කුසල් උපදවාගෙන අපි මහන්සි ගන්න ඕනේ අකුසල් බැහැර කර අකුසල් බැහැර කරන්න අපි මහන්සි ගන්න ඕනේ මෙහෙමයි. අකුසලේ හටගන්නේ මොකින්ද? අකුසල මූලයෙන්. එහෙනම් මේ අනතුරු අපිට නැද්ද? අකුසල මුල් තියෙනවනේ. එහෙනම් අකුසල මුල් තියෙනවා නම් අකුසලයේ පිළිබඳ අනතුරු අපිට තියෙනවා. ඒ වගේම අපිට කුසල් වඩන්න පුළුවන්. එහෙනම් අපිට තියෙනවා මොනවද? කුසල මුලුත් තියෙනවා. එහෙනම් අපි මහන්සි ගන්න ඕනේ අකුසල් මුල් වර්ධනය වෙන්න නොදී කුසල් මුල් වර්ධනය කරගන්න. අලෝභය, ආද්වේෂය, අමෝහය වර්ධනය කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඒ මහන්සි අරගෙන මොකද හේතුව පින්වත්නි අපි මේ ජීවිතේ හරියට මේවා කරගත්තොත් ඒකාන්තයෙන්ම අපට මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් ඇති කරගන්න පුළුවන්. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ මේ උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ ධර්මය කියන්න කිව්වා. මේ ධර්මය කිය මේ කිව්වොත් බුද්ධිමත් එක්කෙනා මේ ධර්මයේ අවබෝධ කරගන්න. බුද්ධිමත් එක්කෙනා ඉස්සෙල්ලාම අවබෝධ කරගන්නේ මොකද්ද? අකුසල්. අකුසලයෙන් වළකිනවා. අකුසල් මූලයට ඉඩ දෙන්නේ කුසල් කුසල් උපදවා ගන්නවා. කුසල මූලයේ දියුණු කරනවා. බුද්ධිමත් එක්කන මේ කුසල් වඩනවා. අකුසල් ප්‍රහාණය කරනවා. ඒ නිසා මේ ධර්මයේ කියාගෙන යන්න කිව්වා. ඉතින් පින්වත්නි හවස් හරි අපි ඊළඟට උගන්වනවා ආහාර ගැන ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන දැනට අපි මතක තියාගමු අපිට මේ ලැබිලා තියෙනවා අපේ ජීවිතයේ ලොකු දෙයක්. ඒ තමයි අපිට ප්‍රඥාව දියුණු කරන්න අවස්ථාව. හැබැයි ලෝකේ ලෝකෙ කිසිම තැනක් නැත්තේ ප්‍රඥාවටමයි. ලෝකේ තැනක් තියෙනවා ශරීරයට හොඳට. ඇඟට හොඳ තැනක් තියෙනවා. දැන් බලමු හිතලා ඔලිම්පික් ඔලිම්පික් වල තැන තිබුණේ මොළයටද ඇඟටද? ඇඟට නෙනේ. ඇඟට තැන ලෝකෙම එකතු වුණා. ලෝකෙම මාස ගාණක් කතා කළා. ලෝකේ වෙනින් තැන් හැදුවා. කරණම් ගැහුවා, පිනුම් ගැහුවා, ජිම්නාස්ටික් කළා, පීනුවා, දිව්වා, පැන්නා. මේ ඔක්කොම මේ ඇඟත් එක්කනේ තියෙන්නේ. ශරීරයත් එක්ක එහෙනම් හැමතිස්සෙම ලෝකේ ගෞරව ලබන්නේ කය මිසක් ප්‍රඥාව නෙවෙයි. ඒ නිසා ලෝකයේ තුල වර්ණනා කරන්නේ කයමයි. ගරු කරන්නේ කයටමයි. ආස කරන්නේ කයටමයි. ඒ මිනිස්සු දුක් විඳින්නේ කය නිසාමයි. හැබැයි මේ ලෝකේ ප්‍රඥාවට කිසිම තැනක් නැහැ. අපි ගඳුන ගන්න ඕනේ. ප්‍රඥාවට තැනකුත් නැහැ. තැනක් දෙන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා කයට සලකන ලෝකේ කයේ හයිය පිනිස හරියට වර්ණනා කරනවා වියදම් කරනවා ප්‍රචාරය කරනවා ඒ විනි ලෝකෙම ලෑස්ති. නමුත් මේ අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ කුසල් වඩන්න ඕනේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියන එකට කිසිම තැනක් නැහැ. අපි මේක හඳුනා ගන්න ඕනේ. ඒ නිසා මේ මේ මනුස්ස ලෝකේ මොන වගේ තත්වයක්ද මේ තියෙන්නේ කියලා. හඳුනා ගන්න ඕනේ. මොකද දැන් ඒ හේතුව මේකයි. ලෝකෙ හිතාගෙන ඉන්නේ මේ සත්‍ය අවබෝධය කිරීම මේ ජීවිතේට උවමනා එකක් නෙමෙයි කියලා. මොකද හේතුව අර අර ඇඟ සතුටු කරන එක අපිට ඉක්මනට දැනෙනවා. ඉක්මනට දැනෙනවනේ දැන් මිනි කරණම් ගහන එක, පීනන එක, ක්‍රිකට් ගහන එක, බෝල ගහන එක, දුවන එක ඉක්මනට දැනෙනවා. ඒ නිසා ඒකට ඉක්මනට ඇදිලා යනවා. ප්‍රඥාව මෙහෙවනවා කියන එක එහෙම එකක් නෙමෙයි. ඒකට හරියට නුවණ ය හසුරන්න ඕනේ, වෙහෙස කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. හරි විදිහට තේරුම් ගන්න ඕනේ. ඒක අර ඇඟක් එහෙට මෙහෙට නටවනවා වගේ වේගෙන් පේන්නේ ඒ නිසා ප්‍රඥාව දිනු කිරීම කරන්නේ ප්‍රඥාවන්තයෙක් විතරමයි. හැබැයි ඒකට අර බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ඒ ධර්මයේ කීම මේ වර්තමාන ලෝකෙට ගැළපීලා යන්නේ නැති එකයි. වර්තමාන ලෝකේ හැමතිස්සෙම තියෙන්නේ මේ ඇඟ සතුටු කරන එක. දැන් බටහිර ලෝකේ භාවනා කරන්නේ මේ මේ අපි මේ කතා කරන මාත්‍රිකාවලින් නෙමෙයි. ඒකත් මේ ඇඟට තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ ප්‍රෙෂර් අඩු වෙනවා, සීනි බහිනවා. ඇඟටමයි මේ භාවනාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාවනාව තියෙන්නේ ඒකට නෙමෙයි. අවබෝධයට. ඒ නිසා කවදාවත් මේ අවබෝධයට යන ධර්මයේ ප්‍රඥාවෙන් හසුරවන්න කල්පනා කරන තුරු ඒක අවබෝධය පිණිස සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ වගේ රටක මේ සිංහල වෙලා ඉපදිලා විශේෂයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අවසාන කාලේ හරි අපිට මේ වගේ ඉගෙන ගන්න ලැබිලා අපිට මෙහෙම තේරුම් අරගෙන අපේ ප්‍රඥාව දියුණු කරගන්න ලැබුණොත් ඒක අපි ලබන්නා වූ විශාල ලාභයක්. ඒ නිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තුලින් අපිට ශ්‍රද්ධාලාභයත් ප්‍රඥාලාභයත් ලබා ගන්නට මේ ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා